බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ මේ YouTube එකේ Zoom එකේ දෙකේම ප්‍රශ්න අහලා තියෙනවා මම ස්වාමීන් වහන්සේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් මුලින්ම අහලා ඉන්න මේ දැන් අර අපර්ණක ක්‍රමය කියලා හඳුන්වපු එකේදී ස්වාමීන් වහන්සේ වහන්සේ ගත්ත උදාහරණ එහෙමම ගන්න ඒකෙදී අර ගව් කීයක් ඈතට ආලෝකය පේනවද කොච්චර දුරක් සුළං වදිනවද ඒ කාරණා විමසා බලන එකද අපර්ණක ක්‍රමය කියන්නේ එහෙම නැත්තම් අර මේ ඕන මේක වුණත් අරක වුණත් කමක් නැහැ කියලා යන එක දී ಜಾති දෙකේම එකතුවක්ද එහෙම නැත්තම් දැන් අපර්ණ ක්‍රමේදීත් අනිත් ක්‍රමේදීත් අර අපිට හිතන්න පුළුවන් අපිට තේරෙන්නේ නැත්තම් මේ වැඩි අවුලක් නොවෙන්න දෙයකට ගැලපෙන්න ජීවත් වෙනවා කියන එකද ඔව් දැන් අවසානයේ අපි යන්නේ අපට නිගමනයක් කරන්න බැරි නිසා තමයි අපි අපන්නක ප්‍රතිපදාවට යන්නේ. හැබැයි නිගමනයක් කරන්න බැහැයි කියලා නිකම්ම අපට හිතට එන එක ක්‍රියාත්මක කිරීම නෙමෙයි. අපට දැනට තියෙන ප්‍රඥාවේ ප්‍රමාණයට තියෙන සාධක වලට අනුව විමසලා බලන්න එහෙම නැති වුණොත් අපි නිකන් එකපාරට අපේ තීරණ එතකොට අනිත් අය විරුද්ධ වෙන්න පුළුවන්. දැන් අපි අවිරුද්ධ ප්‍රතිපදාවනේ අපන්නක කියලා කියන්නේ. එතකොට අපි දැන් තනියෙන් තීරණය කරනවා නම් අපිට එහෙම හිතන්න දෙයක් නැහැ. අපිට දැනෙන මට්ටමට අපිට තීරණයක් අරගෙන කටයුතු කරන්න පුළුවන්. හැබැයි යම් පිරිසක් එක්ක කටයුතු කරනකොට අපේ තනි තීරණයට ඒගොල්ලෝ එකඟ නොවෙන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් බෝසතාණන් වහන්සේ තනිව ඒ තීරණය ගත්තා නම් උන්වහන්සේ ආයේ මේ හුලඟ මේක හමනවද, සීතල දැනෙනවද, විදුලිය ඒ මොකුත් හොය හොයා ඉන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා මේක මේ කිව්වට මේක මෙහෙම වෙන කාරණයක් නෙමෙයි කියලා තමන්ගේ අත්දැකීම් ටිකෙන් දන්නවා. ඒ දන්න නිසා උන්වහන්සේට පුළුවන්කම තියෙනවා ඒක පිළිගන්නේ නැතුව තමගේ ගමන යන්න. හැබැයි දැන් උන්වහන්සේ තනියම නෙමෙයි තවත් පිරිසක් එක්කන යන්නේ. පිරිසක් එක්ක යනකොට තමන්ගේ තීරණය નિවරදි වුණත් අපට අනිත් අයත් අවිරුද්ධ නිගමනයකට ගණ්ඩ වෙනවා. ඒතර ඒගොල්ලන්ගේ විරෝධතාවය අරගොල්ලන්ගේ විරෝධතාවය විතර නෙමෙයි මේගොල්ලන්ගේ විරෝධතාවයත් සමනය කරගන්න. අන්න ඒ සඳහා තමයි සාකච්ඡාවකට යමු මෙතන සලකා බලන්න පුළුවන් සාධක උපරිම විමසලා බලන්න. ඊට පස්සේ කවුරුත් පොදු එකගතාවයකටපත් වෙනවා. ඒ නිසා අපිට බාහිර කාරණා සොයා බලන්න වෙන්නේ ඇත්තටම අර අපට කාරණේ ගැන හරි තීරණයකට එන්න බැරි අපට අපන්නක තීරණයට ඒ වෙනකොටම තියෙන අත්දැකීම් සහ සාධකත් එක්කලා අපට ඍජුව එන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. දැන් අපි හිතමු మతు භවය තියද නැද්ද කියලා කියනකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහනේ. ඕක අරයා කොහොමද කියලා තියෙන්නේ, මෙයා කොහොමද කියලා තියෙන්නේ. ඒව හොයන්න කියන්නේ නැහැ මේක Tamanට තේරෙන්නේ නැත්නම් දෙපැත්තටම හානියක් නොවන හැටියට මම වැඩ කරනවා. ඒක Tamanගේ පෞද්ගලික කාරණා. හැබැයි දැන් අර අපන්නක ජාතකයේදී කියන්නේ මේක සාමූහික තීරණයකට එන්න එතනදී සාකච්ඡා කරලා බලන්න වෙනවා තියෙන සාධක. නැත්නම් එතනින් ණයම විරුද්ධ වෙනවනේ මේ ප්‍රතිපදාවට. ස්වාමීන් කියන්නේ දැන් අපි අනිතත් එක්ක මේ මේ තර්කවලට ගිහිල්ලා ඒ තර්කවලින් විසඳගන්න බැරි හින්දා හැමෝටම ගැළපෙන එකකට එනවා කියන එකද අපර්ණ කියන්නේ. හැමෝටම ගැළපෙනවා කියන එක නෙමෙයි. අනර්ථයක් නොවන තීරණයට එන්න ඕන. හැබැයි අනර්ථයක් නොවන තීරණයට එන්නත් අනිත් අය එකඟ කරගන්න එපා මේකට. එතන ඒ කියන්නේ සමහරවිට තර්ක එපා කිය. ඒ කියන්නේ දැන් තර්ක කොටස උතෙන්ට අදාළ නැද්ද එතකොට? තර්ක කොටස අදාළ කරගන්න පුළුවන් අපිට මොකද දැන් බුදුරජාණන් වහන්සේ තර්කයෙන් තීරණ ගන්න එපා කියලා කියන්නේ පරිපූර්ණ වශයෙන් ධම දකින්න බෑ තර්කයෙන්. හැබැයි අපිට තර්කය බුදුරජාණන් වහන්සේ බොහෝ දුරට පාවිච්චි කරලා තියෙන තැන් තියෙනවා. ඒ දැන් එක අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවෝ කියන කාරණයකදී ඒ කියන්නේ කවුද අනාථපිණ්ඩික සිටුතුමා පිළිබඳව. ඒ සිටුතුමා අභාව પ્રાપ્ત වුණාට පස්සේ දේවත්වයට ගිහිල්ලා මේ නැවත බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. එතකොට ආවට පස්සේ බුදුරජාන් වහන්සේ කවුද දේවතාව කෙනා කවුද කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මෙහෙමයි ඊයේ රාත්‍රියේ මෙහෙම මොහොම මහේශාකේ దేవතාවෙක් ආවා. ඔහු මේ ජීතවනාරාමය ගැන බොහොම වර්ණනා කළා. මේ සරියුත්තරුන් වහන්සේ ගැන බොහොම වර්ණනා කළා. අර මේ කියලා ඔහොම කියනවා කවුද කියලා කියන්නේ. එතකොට ආනන්ද හැඳුරෝ සිහිපත් කරනවා ස්වාමීනි එහෙනම් අනිවාර්යෙන් මේ අනාථපිණ්ඩික దేవතාව විය යුතුයි කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ කාගේ කරන ආනන්ද ඔබ තර්කයෙන් යා යුතුයිම හරියට ගියා. ඒ කියන්නේ දැන් අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමයේ ගැන තිබිච්ච හැඟීම, සරියුත් සම්තුරු ගැන තිබිච්ච හැඟීම. එතකොට ඒ ටික මතු කරනකොට එහෙනම් මේ අහවලා විය හැකියි. කියන තරමට ආවා. ඒ නිසා තර්කය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි මේ දහම දැක ගැනීමේ නිර්ණායකයේ හැටියට තර්කය පාවිච්චි කරන්න එපා කියන එකයි කාලම සූත්‍රයේදී දේශනා කරන්නේ. එතකොට අපිට තර්කයෙන් යා යුතු ඉමක් තියෙනවා. එතකොට ඒ ඉම අපි කරුණු මතු කරගන්න තර්කය. අනිත් එක තමයි දැන් සමහර වෙලාවට අනිත් කෙනාගේ විරෝධතාවයේ මැඩ පවත්ව ගන්න අපට තර්කය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට තමයි යා සාමූහික එකඟතාවයකට ගේන්න පුළුවන්. එයා දේවල් දිහා බලන්නේ තර්කයෙන් නම් අපිට එයා එකඟ කරගන්න තර්කය පාවිච්චි කරන්න. අනිත් කෙනා සද්ධාවෙන් පිළිගන්නවා නම් එයාට අපිට සද්ධාව මතුවෙන කරුණක් මතු කරන්න පුළුවන්. තව කෙනෙක් ප්‍රායෝගික අත්දැකීමෙන්ම නම් පිළිගන්නේ. එයාට අත්දකලා තේරුම් ගන්න අවස්ථාව හදලා දෙන්න. එහෙම එක එක්කෙනා දේවල් තේරුම් ගන්න විදිහ වෙනස්. ඉතින් ඒ නිසා අපි අපන්නක ප්‍රතිපදාවට එන්නේ තනිවම නම් අපේ ස්වභාවය මත අපිට තීරණය ගත හැකි. පිරිසක් එක්ක නම් ඒ පිරිස ඉන්නේ මොන මානසික තත්වයේද කියලා තේරුම් අරගෙන ඒගොල්ලෝ අර නිගමනයට ගෙන්න ගත්තොත් තමයි ඒගොල්ලන්ට අනර්ථයක් නොවන ප්‍රතිපත්තියක පිහිටවන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයගොල්ලෝ ඕන එකක් කරගන්න මම මෙහෙම කරනවා කියලා කරන්න පුළුවන් ඉතින්. නමුත් බෝසතාන් වහන්සේ එහෙම නෙමෙයිනේ. තමන්ගේ පිරිසත් බේරගන්න යන්නේ. බොහොම පිං ස්වාමීන් වහන්සේක පැහැදිලි.